අවසරයි ගෞරවනීය සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මුළු තීලා ඉන්නේ 185 වෙනි නිවාන්තික භාවනා වැඩමුළුවට. ඉතින් අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව තේටි ඉස්සෙල්ලා මම පොඩි කාලයක් අරගන්නවා. මේ ධර්ම සාකච්ඡාව පිළිබඳ කෙටි මතක් කිරීමක් කරන්න. එහෙම නැත්නම් හඳුන්වා දීමක් කරන්න. පළවෙනි එක තමයි අපි මේ ධර්ම සාකච්ඡාට එනකොට නැත්නම් අපි අද මේ සබින්තියට එනකොට අපි කාරණා තුනකින් මේකට පෙළ ගැහිලා තියෙනවා. ඒ කාරණා තුන අපි කියන්නේ නිසද්වණේ කරන සත්කාර තුනක් එකක් තමයි අපේ සංගරත්නේ ඇර අනික් අතට සිල් සමාදන් කරවලා තියෙනවා. ඒ කියන්නේ අපි එක තලයක ඉන්නවා අට සිල් කියන තලෙ. ඒක මෙහාට පස්සේ වැඩමුළුව වෙනුවෙන් කරපු අදි සීල සමාපත්තියක් සමාදානයක් නැත්නම් හිත මේ වැඩේට අලුත් කර ගැනීම. දෙක මේ වැඩමුළුව පවත්වන කාලය තුල වැඩමුළුවේ දිනචරියාව සහ අපේ එක එක්කනගේ චර්යා පද්ධතිය. ඒක අවුරුදු අපි වැඩමුළු 100 ගණන් කරලා හදාගත්ත චර්යා පද්ධතිය හඳුනා දීලා තියෙනවා. වැඩමුළුවේ කාගෙත් සාමූහික යෙදවීම දැන සඳහා වතුර තියෙන්නේ කොහෙද වැසිකිලි තියෙන්නේ කොහෙද කාලසටහන මොකද්ද දාහනේ කොහෙද වාඩි වෙන වෙලාව මොකද්ද පරියන්ක කරන වෙලාව ඊට අමතරව අපි භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙන අපි කොහොමද දායකයාගෙන් වෙන් වෙන්නේ කොහොමද මෙතෙන් බලන් දෙන අමුත්තන්ගෙන් අපි වෙන් වෙන්නේ කොහොමද අපි මේ පද්ධතියට බැඳිලා තියෙන නිසා ඕනම කෙනෙක් දන්නවා මේගොල්ලෝ භාවනා කරන අය කියලා ඉතින් අපි හැසිරීම මේ වැඩමුළු කාලය තුල බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ තුන්වෙනි එක මේ භාවනාවට උපදෙස් ලැබිලා භාවනා කරනවා සක්මන් පරියන්ක ඉදින්දා කටයුතු වශයෙන්. එතකොට මේ භාවනා තොරතුරු එහෙම නැත්නම් අත්දැකීම් කොහොමද මේ කමඨාන් වාතාවක් විදිහට ධර්ම සාකච්ඡාවේ ඉදිරිපත් කරන්නේ. ඒකත් නිසන් වනේටම ආවේනික දෙයක්. අපි 60 වෙනි භාවනා වැඩමුළුවේ ඉඳලා මේ සාමූහික භාවනා කමඨාන් සුද්ධ කිරීමකට ගියා. ඒ කියන්නේ කොමන් ඉන්ටර්විව්ස් වලට. ඉතින් එතන ගියාට පස්සේ ඊට ඉස්සෙල්ලා මිල අපේ අදහස් තිබුණා. අපි වැඩමුළුවට එnde ඉස්සෙල්ලා කිම දෙනෙක්ව දැනුවත් කරනවා. මේ තොරතුරු වාර්තා කරනකොට කාරණාවට අදාළ තොරතුරු කෙටියෙන් සරලව ඉදිරිපත් කරනවා. ඒ දී ඇති පරාසයෙන් පිට ප්‍රශ්න අපි බාර ගන්නෑ. දී ඇති පරාසයෙන් පිට මූලධර්ම ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙනම් වෙන අනිකායක භාවනා ක්‍රම සංසන්දනයක් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ ජීවිතේ භාවනාවෙන් තොර අනික් අත්දැකීම් පිළිබඳ උපදෙස් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපි බැහැර කරනවා. බැහැර කරන්නේ මොකටද? මේ සියලු දිනාගෙම අභිමතාර්ථයෙන් දිගට කරගෙන යන්න පුළුවන් වෙන විදියට. ඉතින් ඒ තොරතුරු සකස් කිරීමේදී අපි හැම කෙනෙක්ම දීලා තියෙන පසු ප්‍රතිචාර සැලකිල්ලට අරගෙන තමයි ඒ වார்த்தාව සකස් කරලා තියෙන්නේ. ඒ වார்த்தාව අපි වැඩමුළු නායකත්වයට දීලා වැඩමුළු නායකත්වය හරහා හැම කෙනෙකුටම මේ වෙනකොට ලැබෙන සලසලා තියෙනවා. ඉතින් අපි දන්න දේ තමයි ඒක කවුරු කියවන්නේ නැහැ කියන එක. අදලා තියෙන තා විස්තර සහිතව අපි උපකරණයක් ඉදිරියට ගෙනාට පස්සේ කවදාවත් උපකරණේ පොත කියවලා නෙවෙයි පාවිච්චි කරන්නේ. ඒක ප්ලග් කරලා ඉවරලා තමයි පොත කියවන්නේ. එතකොට උපකරණ පිච්චිලා ඉවරයි. මේකත් පුංචි අකුරක් ලියපු දිග විස්තරයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක 100%ක්ම අපි පැත්තෙන් එහෙම ඉදිරිපත් කරාට ඒක වැරද්දුවයි කියලා අපි එහෙම ඉතර දොස් දකින්නේ නැහැ. ඒකේ වගකීම් භාගයක් දෙනවා වැඩමුළු සංවිධානයේට කියලා කියනවා යම් ප්‍රශ්නයක් ප්‍රශ්න සාකච්ඡා ඉදිරිපත් කරේ නැත්තම් ඒ ප්‍රශ්න කරුට ඒකට වග වෙන්න ඕනේ ඇයි ඉදිරිපත් කරේ නැත්තේ කියලා. ඒකල කියන්න ඕනේ මෙන්න මේ විදිහට ලියුවොත් ඉදිරිපත් කරනවා මේ මේ ප්‍රශ්න ගන්නෑ කියලා. ඒ කියන්නේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම මන්දෝත්සහයි කරවන්නේ නැහැ අපි. ඉදිරිපත් කරනවා ගැළපෙන්නේ නැහනේ සාකච්ඡාවට ගන්නෑ. ඒක මේ පුද්ගලිකව කරන තරහක් නෙවෙයි. මොකද අපි ප්‍රශ්න ලියන එක්කනගේ නංගන් අපි දන්නේ නමුත් මේ වැඩමුළු නායකත්වයට අපි කියලා දෙනවා. ඒ කෙනාට කියන්න ඉදිරිපත් කරේ නැත්තේ මෙන්න මේ දෝෂේ නිසායි කියලා. ඒකට මම හිතනවා ඒගොල්ලන්ට පණිඩයක් ලැබෙයි කියලා. ඉතින් මේ තුන සම්බන්ධ. ඒ කියන්නේ සීලයේ සම්බන්ධයෙන් මේ වැඩමුළු සම්බන්ධ ඇති කර තියෙන චර්යාපද්ධතිය සම්බන්ධයෙන් සහ කමඨං සුද්ධ කිරීමේ වාතාවරණ සකස් කිරීමේ තොරතුරු සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉල්ලා ඉන්නවා මේ වෙලාවේ ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළේ ඒක සුද්ධ කරගන්න නැත්නම් අපිට ඉදිරියට යනකොට දන්නේ නැතුව ගියොත් අමාරුයි. නිසා එකක් තමයි අපේ වැඩමුළු වෙ තියෙන ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල ওই කියන කාරණා තුන පිළිබඳව කාට හරි සැකයක් ඉදිරිපත් කළ යුත්තක් තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්න. දෙවෙනි එක තමන්ගේ භාවනා කමටහන් තොරතුරු අපි ඉස්සර වගේ එක එකන හම්බ වෙන්නේ නැහැ දැන්. මේකට ඒ නිසා ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල කියනකට අමතරව පොදු කමටහන් සුද්ධ කිරීම කියලා තව වචනයක් දාලා දෙනවා. ඉතින් ඒකට ඉදිරියපත් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අර කලින් කියපු තොරතුරට අදාළව ලිඛිතව මේ පෙට්ටියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට වැඩමුළු නායකත්වයේ මේක කියවනවා. කියවලා තෝරනවා. තෝරලා මෙන්න මේ ටික විතරයි මම ඉදිරිපත් කරන්නේ මේ ටික ඉදිරිපත් කරන්නේ නැහැ කියලා ඉදිරිපත් කරන්නේ නැති අයට වැඩමුළු නායකත්වයෙන් උත්තර දෙනවා අනික් ප්‍රශ්න මෙතෙන් ඉදිරිපත් කරනවා. එතකොට ඊට අමතරව තුන්වෙනි කාරණාවකුත් අපි මේ සාකච්ඡාවේදී පුළුවන් තරම් සම්පාදනය කර ගන්න බලනවා. අද ඉඳලා හැන්දෑවට බණක් කියනවා. අන්නේ කියන බණේ තේරෙන්නේ නැති යමක් තියෙනවනම් ඒකේ තියෙන ධර්ම කරුණු ඒත් අපිට හෙට ඉඳලා බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රශ්න. මෙන්න මේ මාතෘකා තුනෙන් පිට ප්‍රශ්න අපි ගන්නෑ. ඒ මොකද 100ගේ තේමාවක් පවත්වන්න ඕන. අනිත් එක මම ඔය ඇවිදලා ආව ගමනක් අහුගිටිගේ හරියට මේ භාවනා ක්‍රම අතර ගැටුම් ඇති කරලා ඒ ගුරුවරු අතර විශාල අනවබෝධ ඇති කරලා තියෙනවා. ඒ නිසා අපේ කාර්ය සභාවක කිසිම කෙනෙක්ගේ බාහිර භාවනා ක්‍රමයක් කරලාවිලා මේ උත්තර දෙන්න යන්නත් එපා, ප්‍රශ්න විසඳන්න යන්නත් එපා. ඒකේ නාම එක විසඳගන්න. අපි කාගවත් ක්‍රමයක් විචනය කරන්න යන්නේ අපි දෙනවා භාවනා ක්‍රමයක්. මේක නිසා කාට හරි මෙහි ආවට පස්සේ දීලා තියෙන භාවනා කමඨාන උපදෙස් තේරෙන්නේ නැතුව වෙන කෙනෙක්ගේ භාවනාවක් මෙහි කරනවා නම් මම විරුද්ධ නෑ. හැබැයි මම කමඨාන් සුද්ධ කරන්නේ නෑ. මම නැවතත් කියනවා ඒක පැහැදිලි කිරීම සඳහා වෙන කාගැටි භාවනා ක්‍රමයක් මේ තියෙන විවේකී අරගෙන මේ තියෙන පිසුදුකම අරගෙන මේ තියෙන නිසද්දකම අරගෙන භාවනා කරාට මම කිසි විරුද්ධත්වයක් නැහැ. වෙන කවුරු විරුද්ධ වුණා නම් මට වාර්තා කරන්න මම ඒක බලා ගන්න. හැබැයි ඒකේ කමඨාන් සුද්ධ කිරීමක් මම කරන්නේ නැහැ. මොකද බෙහෙත් ගත්ත තැනම ප්‍රතිවාප අහගන්න එහෙම බෙහෙත් ගන්නයි මෙහෙම ප්‍රතිවාප කරන්නයි බෑ. මේක උඟාක් වෙලාට තියෙන්නේ මේ සිංහල බෞද්ධයා ගාව. කායින් හරි කමඨාන් අරගෙන ආවිල්ලා මේ භාවනා කරනවා. භාවනා කළා මේ ඔක්කොමලා යන ගමන පැත්තකදීදී කොහෙදෝ යන දේවල් කියන්නේ. ඔක්කොම නම් බුදුහාමරගේ කියමන් තමයි. නමුත් අපි යන තේමාව අපි දැනට මේ වෙනකොට හරියට තහවුරු කරගෙන තියෙනවා. සතිපට්ඨානේ සතියේ. ඊට පිටිව නරකට එපයි කියන්න මම යන්නේ. හැබැයි මෙහෙන් කමඨාන් සුද්ධ කරන්න එන්න එපා. ආවොත් මම ඒව අයගත් කරනවා. ඒ ඒ කිනාට දෝෂ කියනවක්වත් ප්‍රශ්න ඉදිරිපත් කිරීම අන්දෝත්සහය කරන්නවත් නෙවෙයි. අනවශ්‍ය ප්‍රශ්න තියෙනවා. නිසරණට අවුරුදු 50ක ඉතිහාසයක් තියෙනවා. මේ භාවනා කරලා හිටපු හැම ගුරුවරයෙක්ම උත්සාහ කරා කිසි කෙනෙක් විචනය නොකරන. අවුරුදු 50 ඇතුළත පුදුමාකාර භාවනා ක්‍රම භාවනා ගුරුවරු එන්න පටන් ගත්තා. අපිට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද හේතුව අපි කවදාකවත් විරුද්ධ වෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව යනවා. අපේ තේමාව දෙනවා. ඒක කරනවා නම් හොඳයි. වෙන එකක් කරනවා නම් හොඳයි. හැබැයි අපි වෙනෙව්ව කෙරුවට ඒකට කමඨාන් සුද්ධ කිරීමක් කරන්න යන්නේ නැහැ. මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව පටන් ගන්න මේ ධර්ම සාකච්ඡාවේ ඉදිරිපත් වෙන ක්‍රම දෙකක් තියෙනවා මම කියපු විදිහට ලිඛිතව එන්න පුළුවන් ප්‍රශ්න ඒ ලිඛිත ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් නංගම ලියන්න ඕනේ තමන්ගේ ලියලා දාන්න බෑ තේරෙන භාෂාවෙන් අකුරු ලස්සන ලියන්න. එහෙම නැතුව අපිට යොදලා තියෙන කාලේ වෙලා ඉතුරුනොත් මම සභාවෙන් ප්‍රශ්න තියෙනවද කියලා අහනවා. එතකොට මයික් එකක් අපි වෙන් කරලා තියෙනවා. තව ඇවිදින මයික් එකකුත් තියෙනවා. ඒකට උත්තර දීලා ඒ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මේ අහන එක නා කවුද කියලා සභාව දන්නවා. මේකේ සභාව දන්නේ නැහැ. කාට හරි ඉදිරිපත් වෙන්න කැමති නැත්නම් ලිඛිතව දාන්න. හැබැයි මගේ ළඟ තියෙනවා ටිකක් ජඩ ගතියක්. ලියන එක මදි නම් මම නැගිට ඕන. උසාවියට කැඳවනවා කැඳවල ඉවරලා හරස් ප්‍රශ්න අහනවා. සමහර විට ලියනවා වර්තාවෙම මට හරස් ප්‍රශ්න අහන්නත් එපා. මම උසාවියට කැඳවන කැමතිත් නැහැ. ඉතින් එහෙමනම් මම කරබන් නිකන් ඉන්නවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න මේ ලියලා තියෙන තොරතුරු මදි නම් මම කියවලා ඉවරනාට පස්සේ කියනවා මේ කෙනා කැමති නම් ඒ ඉතුරු තොරතුරු සභාගත කරන්න කියලා. එතකොට අර නිර්නාමික බවක් නැහැ ඒක නා කැපිපෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඉච්චට ලුකුවට බාර ගන්න එපා. බරපතල මේ වෙහසක් විදියට අපිට කොහොම හරි කවණ කරලා දෙන අපේ ප්‍රශ්න විසඳ ගන්නයි. ඒ නිසා සභාවට කතා කිරීමෙන් හෝ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් අපිට පුළුවන් මේ නැත්නම් සභාවේ ඉන්න නැත්නම් පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම ඉල්ලා හිටනවා තරංගගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ මේ ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරත් වැඩ පිළිවෙල ආරම්භ කරලා දෙන විදිහට අවසරයි ස්වාමින් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 9ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ පින්වත් ස්වාමින් වහන්ස දෙපා නමදිමි. මා මෙයට පෙර තිබූ වැඩමුළුවටද සහභාගී වී දිගටම රැඳී සිටින්නෙක් වෙමි. මාගේ පර්යංක භාවනාව මේ දින කිහිපය තුල බොහෝ ලෙසින් විපරිණාමයට පත්විය. මා එයට සාදර වීමි. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කෙටි වී ඇත. මා ඉක්මනින් හුස්මක්ගෙන එය පිට කර හැර කිසිවක් නොකර තරමක වේලාවක් ඔහේ නිශ්චලව හිඳ සිටින බව නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයට පසු ප්‍රශ්වාසයට ප්‍රථමවද ඊතා කුඩා නිශ්චල කාලයක් ඇති බව විටක දුටු වෙමි. තවත් විටක මා දෑසින් හුස්ම ගන්නා සහ හෙළනා බවද තවත් විටක හුස්ම ගන්නා සහ හෙළනා විට මුළු හිස පුරාම ඇති වී නැති වී යන සංවේදනයක්ද අත්විඳිමි. ඇතිව නැතිව යන බවද විඳීමක් බවද කියනවා හැර එය විස්තර කිරීම අපහසුය. සක්මන් භාවනාව පාදයේ සිත පිහිටයි. ඔසවන, යවන, තබන, පොළවට තද කරන ක්‍රියාවලිය හොඳින් අරමුණු වේ. සිරුරේ බර මාරුවන විට පොළවට තදවන পায় පොළව තුලට ගිලා බසින බවක් දැනේ. ඔසවන යවන পায় සැහැල්ලුය. পায় තබන විට තද වී බර වේ. විටක පියවරක් දෙකක් මා පාවී යන බව දැනේ. මාගේ භාවනා අධ්‍යක්ීම් පිළිබඳ ගුණදොස් විවේචන සහ අනුශාසනා දක්වා පහදා දෙනමින් දෙපා නමද අයද සිටිමි. নমස්කාර වේවා. ඔව් මේකේ පාවිච්චි කරලා තියෙන වචනේ විපරිණාමයටපත් වෙනවායි කියලා. ආනපන දිහා බලනකොට ආනපන විපරිණාමයටපත් වෙනවා. ඒ විපරිණාමයට සාදර වෙනවායි කියලා. එතකොට අපිට පේනවා ආනාපානේ ගොරෝසු වෙලා සිං වෙන්න පුළුවන්, සිං වෙලා ගොරෝසු වෙන්න පුළුවන්. ඒක මේ විපරිණාමයේ තුنين එකක්. ඒ අතරමැද පසුබිමේ විද සද්ද ඇති වෙලා නැති වෙලා යනවා. විද වේදනා ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් හිතවිලි ඇති වෙලා නැති වෙලා යනවා. ඒක තවත් කොටසක්. ඒතර තුනෙන් දෙකක් අපිට පේනවා මේ ගොජයක් තියෙනවා කියලා. ඒකට නොපෙනෙන කොටසක් තියෙනවා. ඒ ආහනපානේ බලන හිත එහෙම නැත්නම් මේ පිටින් එන සද්ද වේදනා හිතුවට ප්‍රතික්‍රියා කරන හිතත් ඇති වෙලා නැති වෙනවා ඒක පේන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ මේ ඇතිවීම නැතිවීම අර බාහිරේ අපි ඉදිරිපත් කරගත්ත රූප කර්මස්ථානේ ඒ හොඳටම ඇති. ඒකට සාදර වීම හරහා අපි දවසක මේ රූප ඇති වෙලා නැති වෙලා යනවා ආනාපාන වශයෙන් සද්ද රූප ඇති වෙලා නැති වෙලා යනවා වෙන වෙන දේවල් ඇතිලා නැතිලා යන බව දකින්න හිතත් නිටතරම ඇති වෙනව නැති වෙන එක සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. ඒක අපි හිතන්නේ හිත ස්ථිරයි අරමුණු නැති වෙනවා වේදනාව හිතුවේ සද්ද නැති වෙනවා කියලා. මොකද කවදා හරි තේරෙයි මේ අරමුණු නිදර්ශනයක් ගත්තට අරමුණු මාර්ගයෙන් පෙන්වන්නට මේ ඔක්කොම හේතුව මේ බලන හිතෙත් සම්පූර්ණ අචීමක් නැතිවක් තියෙනවා. යම් කිසි කෙනෙක් ඒක දන්නවනම් ආරම්භයේදී ඊට පිස්සු හැදෙනවා. එහෙම නැත්නම් සීදීනස ගන්න හිතෙනවා. ඒක නොවන විදියට හරුවත් යන දක පෙළලා තියෙන එක හරියට බලන හිත වෙනස් වෙන්නේ නැහැ. ආනපන වෙනස් වෙනවා. සද්ද හිතිවිලි වෙනස් වෙනවා කියලා බලන බලන බලන යනකොට ඒකට සාදර වුණොත් අනිත්‍යයට සාදර වුණොත් විපරිණාමයට සාදර වුණොත් ඇතිව නැති වෙන බවට සාදර වුණොත් විතරක් තැහෙන කාලයක් පරීක්ෂා කරලා පෙන්නනවා ඔය බලන හිතත් නැති වෙනවා. ඒක උග්‍ර විපස්සනාවක්. ඒකට කියනවා ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා. ඥාතයත් විපස්සනා වෙනවා. ඒක දැනගන්න ඥානයත් විපස්සනා වෙනවා. එතෙන්දී අන්විසල පරිශන රාශියක් කරලා බලනවා මෙයා සෞඛ්‍ය සම්පන්නද හිතේ කයෙන් මෙයා සෞඛ්‍ය සම්බන්ධ හිතෙන් කියලා එහෙමනම් විතරයි කයෙන් හිතෙන් හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙකුට විතරක් මේ බලන හිතත් වෙනස් වෙන බව තේරුම් ගන්න පුළුවන්. ඒක මම දන්නේ නැහැ මම මෙහෙම කියන නිසා ඒව බලන්න කියලා භාවනා අවුල් කරගන්නේද කියලා. නමුත් ඒ අවශ්‍ය දේ ලැබිලා තිනවා සාදර හිත තිනවා ආනපාන වෙනස් වෙන බව දන්නවා වටෙන් එන සද්ද වේදනා හිතුළු වෙනස් වෙන්නේ නැති වෙන බව දන්නවා. මේක දිගට කරගෙන යනවා. මේකම සක්මන්ටත් දාන්න පුළුවන්. සක්මන් යනකොට වමේ තියෙන බර දකුණට මාරු වෙනවා. දකුණේ තියෙන බර වමට මාරු වෙනවා. ඒ වෙනකොට පොළවේ හැපෙන තැන මාරු වෙනවා. පේන රූපේ මාරු වෙනවා. හුලං වදිනවා මාරු වෙනවා. සද්ද ඇහෙනවා මාරු වෙනවා. මේ ඔක්කොම තියෙද්දි අපිට පේන්නේ සතිය අකණ්ඩව තියෙනවා, හිත අකණ්ඩව තියෙනවායි කියලා. කවදා හරි දැකගත්තොත් මේ ඔක්කොම වෙනස් වෙනවා වගේම සතියත් වෙනස් වෙනවා. හිතත් වෙනස් වෙනවා කියලා එහෙනම් ඇවිද ගන්න බැරි වෙනවා වැඩ වෙන්න පටන් ගන්නවා. හිත නිකන් බීපු මිනිස්සෙක් වගේ එහෙමේ තුවන්න පටන් ගන්නවා. දැන් ඉස්සෙල්ලා ඇවිදිනකොට එහෙම නෙවෙයි ඉද්ද ගැහුවා වගේ ඇවිදිනවනේ. හිත වෙන වෙන්න පටන් ගත්තට පස්සේ පොළවේ ඇවිද ගන්නත් බැරි වෙනවා. ඒක නිසා මේ ඒක අපේක්ෂා කරන්න නෙවෙයි මම මේ කියන්නේ. ඒවන් තමයි ඒක ඔළුවට දාලා සංකර භාවයක් ඇති කරන්න නෙවෙයි. මේක තමයි ආරම්භයේ කිසිම විදිහකට පේන්නේ නැති ක්‍රමයකට ආරම්භ කරන්නේ. නමුත් අන්තිමට ਸਰවඥාන්සේට පෙන්වන්න ඕනේ දේ ਸਰවඥාන්සේ නැතුව මේ අපිට පේන අරමුණක් කරහා පෙන්වලා දෙන ප්‍රතිපදාවක් අපි ඉන්නේ. ඒ නිසා මේ ටික තමයි මට අදහස් වශයෙන් කියන්න තියෙන්නේ. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස වම දකුණ මෙනෙහි කරමි. මම සක්මන් මළුවේ එහාට මෙහාට ගොස් ශරීරය සැහැල්ලු කර ගනිමි. ඒ ලෙස මා සක්මන් භාවනාව කරගෙන යද්දී මගේ සිත වම දකුණ ක්‍රියා මෙනෙහි නොකර සිත පිටතට ගොස් බව වැටහුණේ අවට පරිසරයේ යම් ශබ්දයක් මගේ සවනට වැටුණ නිසාය. මා එය යම් ශබ්දයක් කියා මෙනෙහි කර නැවත භාවනාවට සිත යොමු කරා කියා දැනගත්තේ වම් පාදයේ තබන විට වම කියා මෙනෙහි කිරීමත් දකුණු පාදයේ තබන විට දකුණ කියා මෙනෙහි කිරීමත් කර නැවත භාවනා කරගෙන යන විට මට වැටහුණා වම් පාදයේ ඔසවන විට ශරීරයේ බර දකුණු පාදයට දැනෙන බවත් දකුණු පාදයේ ඔසවන විට ශරීරයේ බර වම් පාදයට දැවෙන බවත්ය පර්යංක භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස ආශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කරමි. මම පර්යංක භාවනාව හුස්ම ඉහළ ගනිමින් හා පහළට දමමින් සිදු කරමි. මා භාවනා කරන අතරතුරදී මගේ වම් පාදයේ ඉඳිකටු අනින්නාක්සේ වේදනාවක් ඇති වුණි. එවිට මගේ සිත වේදනාවට යොමු වී ඇති බව දැනගත්තේ ඉහළ හා පහළ යන හුස්ම රැල්ල නොදැනෙන නිසාය. මා නැවත භාවනාවට යොමු වූ බව දැනගත්තේ ඉහළට ගත්ත හුස්ම සීතල ගතියටද පහළට දැන්වූ හුස්ම රස්නේ ගතියටද වැටහුණු නිසාය. මේ ලෙස භාවනාවේ යොමු වී සතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් මේකේ සක්මනේ බණියන්ගේ දෙකේම හිත පිට යන අවස්ථාවල ඊටාම විචිත්‍ර විදිහට වාර්තා කරලා තිනවා. ඒක හරි හොඳයි. එතකොට තමයි අපිට මේ හිත කැහැටි දැනගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ කෙනා කැමැතිද කියන්නේ ඒ සක්මනේ හිත පිට ගියා කියලා දැනගන්නකින් පටන් අරගෙන මේ හිත පිට යෑම පරියන්කේදී හිත පිට යෑම නැවත හිත ගත්තට පස්සේ හෝ හිත යන සිද්ධියේදී හිත පිට යෑම පිළිබඳ පශ්චාත්තාපයේ සේයාවක් තමන්ගේ හිතේ තිබුණද නැද්ද කියන වාක්‍ය දෙකේම ලියවිලා නැහැ. ඒක ලියන්න කියන්න කැමතිද දන්නේ නැහැ සභාවට. ලියපෙන්න කැමතිද අත උසන්. එතකොට අපිට පුළුවන් සභාව පළවෙනි දවසේදීම තෑහෙන ඉදිරියට තල්ලු කරන්න. ඔය මගේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා අහගන්න. ඒකට උත්තර දෙන්න ලේසි. Tamange හිත පිට ගිය වෙලාව ගැන සටහන් කරලා තිනවා සක්මණේදී පරියන්කේදී. ඒ හිත පිට යාම සිද්ධිය සමස්තයක් වශයෙන් තමයි පශ්චාත්තාවයකට හේතු වුණාද? නැත්නම් පශ්චාත්තාවකින් තොරව නැවත අරමුණට ගේන්න පුළුවන් තරම් සහැල්ලු මනසකින් කරගන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නේ. හරි. අරමුණට ගේන්න පුළුවන්. ඇයි උන්නේ මගේ ප්‍රශ්නෙට මේ උත්තර දෙන්නේ මම අහන්නේ පශ්චාත්තාවයක් ආවද නැද්ද? ඒක ලිව්වේ නැත්තේ මොකද? පශ්චාත්තාවයක් ආවේ නැති බව ලිව්වා නම් නිවන් දැක්කා වගේ. මේ රචනය හරි ලස්සනයි. හිත පිට යනවා. හිත පිට යනකොට පශ්චාත්තාප වෙන තාක්කල් අපි තාම අපි ගැන දෙස් දෙමින් පශ්චාත්තාප වෙමින් ඉන්නවා. කොයි වෙලාවක හරි හිත පිට ගියා පිට ගිය බව දැනගත්තා. ආපහු අරමුණටත් ගත්ත ඒකත් ලියලා තියෙනවා. නමුත් මම පශ්චාත්තාපුනේ නැහැ කියලා කිව්වනම් ඔය තමයි පව් සමා කරන ක්‍රමය. අපේ අතින් සිදුවෙන පව් එතන එතන සමා කරන ක්‍රමයක් බුදුහාමුදුරු දීලා තියෙනවා. ඕක දන්නේ නැත්නම් අඟුලිමාල මල් මාලේට අඟුලි ඇඟිලි යමිනවා වගේ හැම පවක්ම අපි ඇමිලෙනවා. ඇවිලිතු ඕක කරේ දාගෙන තමයි අපි ඇවිදින්නේ. ඒක නිසා මේ වෙලා තියෙන එක හරි මට ඕනේ උනේ සභාවට හේතු ගන්නඳ හිත පිට ගියාම පශ්චාත්තාප වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. බුද්ධ ශාසනය දන්නේ නැති කට්ටිය පශ්චාත්තාප වීම මූලික අයිතිවාසිකමක් කරගෙන පසු චර්චුරු ගගා විස්තර ලියලා ඉන්නවා. කොයි වෙලාවකට පිට ගියා හිත ආපහු ගත්තා හෝ නොගත්තා පශ්චාත්තාප වුණේ නැහැ කියලා කියන්න පුළුවන් නම් එතකොට ඒකට සති බලය කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වර්ණගනවා පමාදේ න කම්පතිටි සති බල. හිත ප්‍රමාදයට වැටණයි කියලා කම්පා වෙන්නේ නැහැ. එදාට ඊට පස්සේ සාසනික ධෛර්යයක් අපට ලැබෙනවා. සම්පත්තියක් ලැබෙන. වැරදි වෙන එක වෙනවා. හිත පිට යන එක වෙනවා. නමුත් මම දන්නවා සාසනික මම වැඩ කරන නිසා සතිය බලවත් වෙච්ච නිසා හිත ගිහිල්ලා තියන්න ඕන තැන මෙතනයි කියලා දන්න නිසා පශ්චාත්තාවුනොත් කරගන්න බැරි නිසා පශ්චාත්තාප නොවි කිනල තැම්පත් කරනවා. ඉතින් ඒකට කාරණා තුනක් සටහන් වෙන්න ඕන. හිත පිට ගියේ සද්දයකටද හිත පිට ගියේ පය වැදිලාද කිය දෙක පශ්චාත්තාපුනේ නැහැ කියලා තුන නැවත අරමුණට හිත ගත්ත ගත්තට පස්සේ මෙහෙමයි කියලා මේකේ ලියලා තියෙනවා ෂෝක් එකට. ගත්තට පස්සේ හිත මෙහෙමයි කියලා ලියන්නේ ඉස්සරලා පශ්චාත්තාපුනේ නැති බව අභීතව වික්තව ප්‍රතිබලව සඳහන් කරන්න පුළුවන් නම් අපි ඉදිරියට පව් සමා කිරීමේ ක්‍රමය. එහෙම නැත්නම් අහෝසි කිරීමේ ක්‍රමය ඉගෙන ගන්නවා. මේ ජීවිතේදී මේක විඳිනවා ඊගාවාත්මෙට යන්නේ නැහැ. තේරුණාද? මොකද්ද තේරෙන්නේ? සම්මන් භාවනාවෙම කරලා සිත පිට ගියා නම් ඒක පිට ගියා කියලා කියන්නේ දුක් වෙන්නේ නැතුව ඊට පස්සේ ගත්ත විදිහෙම ලියලා හරියට ඒ ලියපු එක ආයෙත් ඒ වාක්‍ය දාලා කියවන්න දැන් ඔය දෙන්නේ ලියුම අතට දැන් ඔය ලියපු එක කමටහන් සුද්ධ කරගත්තට පස්සේ ලියනවනම් කොහොමද කියන්නේ පළවෙනි කොටස විතරයි කියවන්නේ මම සක්මන් මළුවේ එහාට මෙහාට ගොස් ශරීරය ලීල් කර ගනිමි. එලෙස මා සක්මන් භාවනාව කරගෙන යද්දී මගේ හිත වම දකුණ කියා මෙනෙහි නොකර සිත පිටට ගොස් බව වැටහුණේය. අවට පරිසරයේ යම් ශබ්දයකට ශබ්දයක් මගේ සවනට වැටුණු නිසා මා එය යම් ශබ්දයක් කියා මෙනෙහි කර නැවත භාවනාවට සිත යොමු කරාය. මම එයට පසුතැවිලි නොවි දැන් දැනගත්තා මම වම තබන විට වම කියා මෙනෙහි කිරීමත් දකුණු පාදයේ තබන විට දකුණ කියා මෙනෙහි කර නැවත මූල කර්මස්ථානයට පැමිණ භාවනා කර යන විට මට වැටුණා වම් පාදයේ ඔසවන විට ශරීරයේ බර දකුණු පාදයට දැනෙන බවත් දකුණු පාදයේ ඔසවන විට ශරීරයේ බර වම් පාදයට දැනෙනවා. ඔය ටික හොඳයි. ඇත්තටම ওই වයස කෙල්ලෙකුට ලකුණු 100 දෙන්න වටිනවා. මම ලියනෝනේ ලියන්නේ මෙහෙමයි. මම සක්මන් කරා. මගේ හිත සද්දකට එළියට ගියා. මම වස්සාත්තාප වෙන්නේ නැතුව නැවත අරමුණට ගත්තා. එතකොට වම් පායේ පහේ තියෙන බව මට වම් පායේ බරගතියෙන් වැටුණා. දකුණු පායේ බර දින ගතිය, දකුණු පායේ පයි පොළොවේ තියෙන බව බර ගතිය වැටුණා. ඒකට පොඩි වාක්‍ය ගානක් තියෙන්නේ. හැබැයි හරියටම කාරණාව කියවෙනවා. ඉතින් මෙහෙම කරලා තමයි ඒක ඉගෙන ගන්න. ඒ නිසා හෙටත් ලියන්න ඕන කමටහන් වාර්තාව හෙටත් ලියනකොට ඔය කැලේ ලියවිල තිබුණ නැත්තම් මොකද කරන්නේ? ඈ? හයි කියන්නේ. අයින් කන කපනවා. මිච්චර උගන්ලා උගන්ලත් මේ වැඩේ හරියට කරනවා හරියට කියන්නේ නැහැ. එතකොට මේ නාකි පරාදයි. මට ඕනේ මේ සතිපාසලේ කොල්ල කිල්ල ටිකක් දාලා මේ නාකින්ද උගන්වන්න කි වැඩ හරියට කරන මේ කට්ටිය ඔක්කොම භාවනා කරනවා කාටවත් නැහැ කියන්නේ. ඒත් එක්කෙනෙක්වත් දන්නේ නැහැ භාවනා කමටහන වාර්තාව ලියන හැටි උසාවියේදී අපි නිවැරදි කාර්යය වුණාට හරියට සාක්ෂිය දුන්නේ නැත්නම් නඩුකාරයට කරන්න දෙයක් නැහැ. ඒක හරියටම අදුරු සාක්ෂිය දෙන්න ඕන. දුන්නම නඩුව පරාදයි. එහෙම නැත්නම් වැරදි කාර්යය. ඒ නිසා මේක භාවනාවක්ම නෙවෙයි කමඨාන් සුද්ධ කිරීමේ ලොකු sannivedana සිද්ධ වෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස වම දකුණ ප්‍රගුණ කරන්නෙක් වෙමි. මුල් පියවර කිහිපය එකසේම සතියෙන්ම ගෙන ගියෙමි. මට වැලි පෑගෙන විට සිනඳු වැලි බව දැනුනි. පොළවේ වලවල් සහිත තැන්වල පාදයේ වදින විට පාදයට වැලි නොපෑගුනි. ශරීරයේ බර පාදයෙන් පාදයට මාරුවන බව දැනුනි. පර්යංක භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස ආශ්වාස ප්‍රශ්වාස ප්‍රගුණ කරන්නෙක් වෙමි. මුල් විනාඩි කිහිපය ඉරියව්ව සකස් කර ගත්ෙමි. ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීමට පටන් ගත්ෙමි. ටික වේලාවක් ගිය විට නිදිමත ගතිය පැමිණියද එය මද කාලයක් තිබුණි. ඉන්පසුව වේදනාවක් පැමිණියේය. එම වේදනාව පාදයට දැනුනි. වේදනාව තිබූ නිසා සිතුවිලි වලට ඉඩක් නොලැබුණි. නොලැබුණි. වේදනාවේම සිත තිබුණි. සිත පිට යාමට උත්සාහ කළේ නැත. එවිට අරමුණ ඌයේ වේදනාව තිබියදී හුස්ම බැලීමටයි. එහිදී හුස්ම රැලි 3ක් පමණ බැලීමට පුළුවන් විය. එවිට වේදනාව ටිකෙන් ටික අඩු විය. ප්‍රශ්නය මෙසේ වේදනාවක් තිබෙන විට හුස්ම දෙස බැලීම සුදුසුද? ඔයකදී ඇත්තටම හරි තාමත්ම සියුම කියලා දෙන්න පුළුවන්. වේදනාවට ගියත් වේදනාවේ සතිය තියෙනවා නම් නැවත හුස්ම බලන්න ඕනෙත් නෑ හුස්මත් එක්ක ගලපන්න ඕනෙ වෙන්නේත් නෑ. නමුත් මේ සාමාන්‍ය කෙනා භාවනා කරනකොට මූල කර්මස්ථානයෙන් පිට ගිය ගමන් හිත කැඩුනා කියලා පශ්චාත්තාප වෙන එකක් තමයි ඒගොල්ලෝ සදාචාරය කියලා කියන්නේ. නමුත් ඒකක් එහෙම එකක් නෑ. අරමුණ මාරු වුණාට සතිය කැඩලා නැත්තම් අරමුණ ආනාපානේ වේදනාවට ගියා. වේදනාවේ සද්ද වේදන හිතවිලිත් නෑ හොඳට තියෙනවා. එහෙමනම් ආයේ ඒ කටයුත්ත මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න යන්න එපා. නමුත් සැකයක් තියෙනවා නම් සැකේ දුරු කරන්න තියෙන එකම ක්‍රමය තමයි ඒ වේදනාස්යෙන් ආනාපානේ බලනකොට සැකේ නැති ඒ සැකේ කියන්නේ Tamange භාවනා පිළිබඳ Tamanට තියෙන සැකයක්. ඒක ආධුනිකයට 100ක් තියෙනවා. එන්නේ එන්නේ එන්නේ Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඉරියව මාරුණත් අරමුණු මාරුණත් සතිය කැඩෙන්නේ නැහැ. එහෙම කැඩෙන්නේ නැතුව පවත්තන සතියට කොනහන් දෙපා. අව탁සීරු කරන්න එපා. ඒකට ආඩපාලි කියන්න එපා කියලා. ඉතින් බුරුමේ පඬිස්සංශයක හරීම ලස්සනට කියනවා මම අට හතර සැරයක් අහලා තියෙනවා කිසි කෙනෙකුට තේරෙන්නේ හිත පිට ගියාට කලබල වුණොත් සැක ඇති වුණොත් ප්‍රශ්න තියෙනවනම් විතරක් ගන්න මූල කර්මත්තා නැත්නම් ඉන්දෝ ඒ කරබලන. හිත පිටික දන්නවනේ ඉතින් සතිය තියෙනවනේ. මොන තාලෙන් කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට කියනවා සැකනම් ආපෞසරය කර්මොන්ට හිත ගන්න. සැක නැති දවසක් එනවා. ඒක අදට සැර වැඩි. අද රිට්ටිට පටන් ගත්ත දවසමනේ. ආධුනිකය වැඩි නේ. එදාට සැර වැඩි. නමුත් කිව යුත්තේ එච්චරයි හිතේ නම් ඔහම ආධුනික ගතියක් නෑ. අපි ඔක්කොම සංසාරගත පරණ සත්තු జాතියක්. හිත පිට ගියාට පශ්චාත්තාප වෙච්චා වෙන්නේ කොරස් කටේවත් අත දාගන්න බැරි වෙන එක. පශ්චාත්තාප නොවි හිත පිට ගිහිල්ලා තියෙනවා. ඔව්. මම ඉඳගත්ත හිත පිට යන්නේ නෙමෙයි. අචේතනිකව ගිහිල්ලා තියෙනවා. පුළුවන් නම් පශ්චාත්තාප නොවි ඉන්නේ. එහෙමනම් අපි අපේ වැරදි වලට හිතලා කරන වැරදි නෙමෙයි සිද්ධ වෙන වැරදි වලට සමාව දෙන්න පුරුදු වෙයි. දැන් අපි ළඟ කිසිම තෙතක් නැහැ අපේ වැරදි වලට. කිසිම අනුකම්පාවක් නැහැ. පුදුම තැවීමක ජීවත් වෙන්නේ, පුදුම පෙලීමක ජීවත් වෙන්නේ අංග සම්පූර්ණ මිනිසෙක් බලාපොරොත්තු වෙන්නේ අංග සම්පූර්ණ වෙන්න පිට ගියාට පශ්චාත්තාප නොවෙන හිත අපුවා. එදාට මේ මේලියන එක්කනට කතා කරලා කියනවා වේදනාහරා ආනපන බලන්න ඕන කම නැහැ. එතෙන්ට යනකම් හැබැයි ආනපනේ බැලීමෙන් තමයි විශ්වාසය තහවුරු කරන්නේ. ආනපනේ බැලීමෙන් තමයි අපි මේ සත්‍ය පැවැත්ම තියනවා කියලා ගන්න. ඉතින් ඒ නිසා මම මේ කියන එක මම හිතනවා තේරුම් ගනී කියලා. සතිය නැවත ආනපානට විල පරීක්ෂා කරන්න ඕනේ සැකයක් තියනවා විතරයි. ඒ තාක්කල් හිතන්න මම සෝවන් වෙලා නැහැ කියලා. કોઈ වෙලාවක හරි හිත පිට ගියා සැකයක් නැහැ. හිත පිට ගියා ඒ බව දන්නවා. අන්න එදාට තේරෙයි මා තුළ නොක් සද්ධාාවක්. ඇද නැති සද්ධාාවක්, චපල නැති සද්ධාාවක් ඇවිල්ලා තියෙනවා. අනේ එතකොට නම් කියා ගන්න පුළුවන් ඔන්න මම මේ ආර්ය භූමියට යන්න හදන ලද manussත්ත්ව ප්‍රතිලාභයේ උතුම් දෙයක් බව තේරෙන්න පටන් ගන්නවා. එනිසා ප්‍රශ්න අහන කෙනාට ඒක ගැන අවබෝධයක් ඇතුව අහලා තියෙන එකයි අවසාන ප්‍රශ්නයක් අහන්නේ මම මේ විද්‍යාවට වේදනාව බලද්දී ආනබන බැලිය යුතුද? සැකනම් බැලිය යුතුයි. නිසකන නොබල සිටීමේ ලොකු සතිය වර්ධනයක් ඇති වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. දරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී හුස්ම ගැන සිහියෙන් සිටියේදී ටික වේලාවකින් හුස්ම ගැන නොදැනී ගියා. අඳුරු වී තිබූ පියාගෙන සිටි දෑස විවර වූවාදයි සිතෙන තරමේ ආලෝකයක් වරහන් තුල එතරම් දීප්තියක් නොමැති පෙනෙන්නට වුණා. එසේ දිගටම සිටියේදී නැවතත් එම ආලෝකය ටිකෙන් ටික දීප්තිය වැඩි වුණා. එසේ කොපමණ වේලාවක් සිටියේදැයි නොදනිමි. උගුරේ දැඩි වියලීමක් ඇති වී කැස්සක් මතුවීම නිසා එම ස්වභාවය නැති වී ගියා. දැස විවර කර බලන විට පැයකුත් විනාඩි 10ක් ගත වී තිබුණා. සක්මන් භාවනාවේදී දකුණ වම ලෙස පටන්ගෙන පාදයේ පොළව ස්පර්ශවන පිළිවෙල ගැන සිහියෙන් සිටින විට විලුඹ කොටස මුලින් පොළවේ ස්පර්ශවන බවත් ඉතිරි කොටස ඉන් පසුව පොළවේ ස්පර්ශවන බවත් වැටහුණා. පාද දෙකම එකම අවස්ථාවක පොළවේ ස්පර්ශ වී නොපවතින බවත් වැටහුණා. සිරුරේ කැසීමක් මතුවී විට එය කැසීමක් ලෙස සිටීමේදී එය නැති වී ගියා. දැනට මා භාවනා කරන తত্ত্বය මෙලෙස වන අතර වැඩිදුර උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔය මේක මේ සක්මන් කරනකොට සතිය පැවැත්වීමේදී උපමාවක් සරුවචනanseගෙන හර දක්වන සක්මන්ට දාපම තමයි ඒක හොතර ගැලපෙන්නේ. අපි කරත්ත රෝදයක් දිහා බැලුවොත් කරත්ත රෝදේ මැද අලවංගෝ තියෙන එකට බොස්කිඩිය තියෙනවා. ඊට පස්සේ අර 8ක් හරි 10ක් හරි ඊට පස්සේ වටේට පරිධිය තියෙනවා. ඉතින් ඒ පරිධියෙන් පරිධියට වැටෙන බර බොස්කිඩිය දක්වා මාරු කරන්නේ අතරමැද තියෙන ඒ අර වලින් තමයි වට ස්පෝක්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට කරත්තේ රෝදයට වැටෙන බර පොළොවේට වැටෙන බර අලවංගුව දක්වා ගෙනියන්නේ එක වෙලාවකට එක අරයකින් කියලා සරුවචංශය සඳහන් අර කීපයක් තිබුණාට කැරකෙන රෝදේ එක අරයකින් තමයි අක්ෂය සහ පරිත්‍ය සම්පාත වෙන්නේ. ඒ නිසා වචනයක් දීලා තියෙනවා ඒකාරෝ කිය. එක අරයයි. කරත්තේට අර ගොඩක් තිබුණාට බර ගන්න එක අරයකින්. ඒකේ හැට යනට ඊගාවාරේ ඇවිල්ලා ඒ බර ගන්න. ඒකේ හැට යනට ඊගා. ඔන්නෝක තමයි සක්මණේදී සිද්ධ වෙන්නේ. ඒ කකුල බර අරගෙන පිටිපස්සට යනකොට අනික කකුල බර ගන්න. ඒ කකුල යනකොට මේ කකුල එනවා. ඉතින් එතකොට බලනකොට බර ගන්න කකුලේ තමයි සතිය පිටවන්න ඕනේ. එතකොට පේනවා අපි කකුල් දෙකේ සත්තු වුණාට කවදාකවත් කකුල් දෙකෙන් ඇවිදින්නේ නැහැ. එක වෙලාවට එක කකුලකින් බර ගන්න. ඉතින් එතකොට සර්කස් එකක් මෙතනදී කිලෝ 70ක බරක් මගේ බර කිලෝ 70යි. ඇවිදිනකොට එක කකුලේ මේ වලලු කරේ සෙල්ලම තියෙන එක ඊගාව කකුලට මාරු වෙන එක මනුෂ්‍ය ජීවිතේ ලොකුම ආශ්චර්ය ධර්මයි. අපිට කිලෝ 70ක් මේ අතින් අරගෙන මේ අතර ගන්න බලන්න නවරියන්නවත් කරන්න බෑ ඒක. නවරියන් ඉන්න කාලේ යකඩයා ඉන්න කාලේ සිමෙන්ති කොටයක් පුළුවන් යට කිලෝ 50. මේ ඇති මේ විශාල බලයක් වුණා. දැන් අපි කිලෝ 70ක් මේ කකුලෙන් ඒ කකුලට මාරු කරනවා කොහොම වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඊට තියෙන සමතුලනේ බලුවොත් බුදුරජාන්සේ එදා අපට කියලා දීලා තිනවා ඒකාරෝ එක හරේකයි කරත්තේ රෝදේ බර සම්ප්‍රේෂණය කරන්න ඒ නිසා මම පෞගේ දවසවල මේ ඇට සැකිල්ලක් අරගෙන මේක හැදුවා. කැරකෙන රෝදයකට දාලා අපේ කකුල වැඩ කරන හැටි එතකොට කොහොමද මේ උකුල් ඇටේට විලුඹේ තියෙන බර යවන හැටි හරියට එතකොට කකුල දඬු වෙලා ඒක බර ගන්න. එතකොට අනික කකුල එල්ලෙනවා. ඊට පස්සේ මේ ඊගා කකුල දඬු වෙනකොට මේ කකුල එල්ලෙනවා. ඉතින් මේක දිහා බලන්න පටන් අරගත්තොත් පොඩි දරුවෙක් ඇවිදින්න ඉගෙන ගන්නකොට නාගියෙක් හොඳටම නාකි වෙලා නාගෙත් අරගෙන තෙයි කියලා වැටෙනකොටයි ඒ අතරමැද ඉන්න කෙනාට තේරෙනවා සෙල්ලමක් නෙවෙයි ඇවිදිනවා කියන එක පොළොවේ. මහ පොළොවේ ඇවිදින්න සෑහෙන ලයිසන් ගන්න ඕන. මොකද මේක ලොකු මේ මේ සර්කස් එකක්. ඒ නිසා මුළු එකේම පද්ධතිය හිත තියන්න බෑ. බර ගන්න එකට හිත දාන්න සතිය පවත්තන්න කකුල කකුල මාරු වෙවි අපි කරතරෝදයක් පෙරලෙන සම්පූර්ණ ක්‍රියාවලිය වෙන්නේ. ඒක හොඳට වෙන ඔලිම්පික් දුවන කෙනෙක්ගේ කකුල දිහා බලනකොට කකුල් දෙක මාරු කරගෙන යා වැටෙන්නේ නැතුව ගත්ත වේගය ඉදිරියට ගෙනියන්න හදනකොට පුදුම වෙනසක් තියෙනවා. ඒක නිසා බැලුවොත් අපිට තේරෙයි අපි ඇවිදින කකුල් දෙක ගැන බලබලා හිටියනම් වැඩි කල් යන්නේ නැහැ නිවන් දකින්න. බලන්නේ. ඕකෙන් නිවන් යන්න පුළුවන් කියලා හිතන්නෙත් නෑ අපිට ඕනේ ඉන්ටර්කූලර් ඉල්ලනවා. සුපර්සොනික් ජෙට් ඉල්ලනවා නිවන් යන්න. මේ කකුල් දෙක දිහා බලන හිටියනම් පේන්න පටන් අර ගන්නවා කොච්චර කොච්චර ලොකු වෙනසක්ද මේකේ සිද්ධ වෙන්නේ. සරුවචනාන්තය හැමදාම හැමදාම කිලෝමීටර් 10ක් 15ක් ඇවිදිනවා. මොනම වාහනයක්වත් නැහැ, පාවාහනොත් නැහැ. ඉතින් හරි සනීපයි ලෙඩ ඇවිදින හැම වෙලාවෙම Taman දන්නවා කකුල් දෙකක් තිබ්බට එක කකුල තමයි බර දාලා තියෙන්නේ කියලා. ඉතින් දැක්කොත් එහෙම ඒ කෙනා ආයි වැටෙන්නේ නැහැ පොළවේ. සමචිත්තිත පාද තියෙන සර්වචනංශයෝගේ ඇවිදිනකොට වැටෙන්නේ නැහැ. වැටෙන්නේ මොකද අපි ওই බර ගන්න කකුල පිළිබඳ අපි දන්නේ අපි වෙන හරි බල බල මොනවාරි කතා කර කර ඇවිදිනවා. උන්සට වැටෙනවා. ඉතින් ඒ නිසා උන්ට ඇවිදිනකොට බලන්න කකුලෙන් කකුලට බල රේඛා වැඩ කරන හැටි බැලටිකාව ගන්න කකුල දඬු වෙලා විලුඹේ ඉඳලා බර උකුල් ඇටේ දක්ව පාරු කරන හැටි ඒ යන්ත්‍රේ බකෝ මොන යන්ත්‍රයකවත් ඒක ගන්න බෑ මොනම ලෝකේ තියෙන යන්ත්‍රයකවත් නැත්තරම් වේගයක් තියෙනවා. අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා මුළු 100ම ওই යන්ත්‍රේ තෙල් දාන්නෙත් නැහැ ග්‍රීස් දාන්නෙත් නැහැ වැඩ. ඒක විදිහට ග්‍රීස් දානවා ඉතින් බෑ කෑම කනකොට ග්‍රීස් නැති වෙච්චාම තමයි ආතරයිටිස් කියන්නේ. ස්ක්ලෙරෝටිස් ස්ක්ලෙරොසිස් ආතරයිටිස් එන්නේ ග්‍රීස් ඇටේ නෑ ඉතින් ඒකට අර මෙහෙම මෙහෙම අවුරුදු 100ක් වැඩ කරපෙක ඇටේට ඇටේට වදිනවා බුද්ධුම වෙහසක් ඉතින් මේ කය හුතුට සන්තරපණේ කරන්න සන්තෝෂ කරන්න හොඳට තෙල් වැටෙන්න අරින්න තියෙන තියෙන හැම පියවරකදීම බලන්න මේ බලය එකකින් එකට මාරු වෙන හැටි පුදුම හිතෙනවා අපේ පරිණාමයේ ඉදිරියට දියුණු වෙලා තියෙන තාලේ හතර ගාතෙන් යන තතහ කකුල් දෙකේ සතෙක් පාටපත් වෙනවට මොකද වැඩේ යන්නේ තනි කකුලේ. ඒ නිසා නිරීක්ෂණය දිගින් දිගට කරන්න කියන එක තමයි කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මම පළමුවෙන් වම දකුණ වශයෙන් සක්මන් කළෙමි. ටික වේලාවකට පසු එක් පාදයක යමක් ඇලී තිබෙන්නාසේ දැනෙන්නට විය. එයට සිහිය යොදවා තවත් ඉදිරියට සක්මන කරගෙන යද්දී පාද ඉබේ එසවෙන බව වැටහෙන්නට විය. ශරීරයේ බර පාදවලටත් දණහිස් වලටත් දැනෙන්නට විය. මේ පිළිබඳව තවදුරටත් සිහිය යෙදීමෙන් ශරීරයක් ඇත සත්වයක් පුද්ගලයෙක් නැත යන අදහස වැටහෙන්නට විය. ගරුතර ස්වාමින් වහන්ස මාගේ දැකීම හරිද වැරදිදැයි දැන ගැනීමට කැමැත්තෙමි. සිරුවන් සරණයි. ඔය එතකොට සක්මණ බල බලා ඉන්නකොට ඒක හරියට වෙනවා නම් හොඳ කල්පනා වෙනවා වැරදිට වෙනවා නම් හොඳ නරක කල්පනා වෙනවා අපි ඉතින් සාමාන්‍ය බුද්ධ ධර්මයේ කියන යහ කල්පනා වලට සම්මාදිට්ඨිය කියලා කියනවා වැරදි කල්පනා වලට වැරදි මිච්ඡාදිට්ඨිය කියලා කියනවා ඉතින් දැන් මේක සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය මොන තාලෙන්වත් ඔය මොක මොන જાතිකවත් වෙන් කරන්න බෑ මොකද Tamanට පේන්නේ හැම එකම සම්මාදිට්ඨිය කියලා තමයි මොකද සමන්ගේ දෙන්නේ නමුත් ඉඳපුවක මම ඔය ඔක්කොම කඩාගෙන ඔක්කොම බොරු බවත් සම්මාදිට්ඨිය කියන්නේ මේකයි කියලා තීරණ වෙලාවක් එනවා. ඒක චින්තාමය ඥානයක්ද සුතමේ ඥානයක්ද ඇත්තටම භාවනාමය ඥානයක්ද කියලා පිටේ ඉන්න කෙනෙකුට තියා Tamandවත් මනින්න බෑ. නමුත් බුදුජානක අපිට ක්‍රමයක් දීලා තිනවා ඒකම නැවත නැවත වෙන්න දෙන්න කියලා. අනුපස්සනා කරන්න කියලා. අනුපස්සනා කරන්න කරන්න කරන්න කරන්න Tamanට ආතතිය අඩු වෙනවනම් අසහනෙ අඩු වෙනවා ආයෙක සම්මාදිට්ඨිය. වෙන මොනවා කරුවත් ආතතිය වැඩි වෙනවනම් අසහනෙ වැඩි වෙනවනම් එහෙනම් මිච්ඡාදිට්ඨිය. ඒක නිසා මේකම නැවත නැවත කරන්න මේකට අපි කියන්නේ මේ දේ නැවත නැවත වීම සඳහා අනුග්‍රහකරනද කරන්න කරන්න ගිහිල් වෙලා මේ විදිහට Tamanට වැටහෙනවා නම් සතෙක් පුද්ගලෙක් නැහැ කියන එකේ කල්පනාවක් නෙවෙයි අසුවිරු චින්තාමේ සිතමේ ඥානයක් නෙවෙයි භාවනාමේ කියලා අනිත් දවසෙත් ඒක වෙනකොට ඉසල දවසේක තහවුරු වෙනවා ආය දවසක් වෙනකොට මේ ටික තහවුරු වෙනවා ආන්නේ විදිහට අනුපස්සනා කිරීම තමයි නමුත් මම මේ වාක්‍යයක් කියනවා ඒක තේරුණාට පස්සේ මේක සම්මාදිට්ඨි වෙන්න ඇති. මම මේක නැවතරක් කරලා බලන්න ඕන කියලා බලද්දි බලා ගන්න බැරි වුණොත් වැඩ නිසා තැනක් නැති නිසා වෙලාවක් නැතිසා එනදින් පෙරපින් නෑ. උබ්බේච කත පුඤ්ඤතා නෑ. මේක ආවට පස්සේ ආ මේක මම නැවත නැවත කරන්න ඕනේ කියන කුසල ඡන්දය ආවට පස්සේ අපිට ඉඩ පහසුකම් ලැබෙනවනම් වෙලාව ලැබෙනවනම් අනික් කටිය අපිට වගකීම් බාර දෙන්නේ නැත්නම් එහෙනම් මතක තියාගන්න අපි පෙරපින් කරලා තියෙනවා. පිළිපින් නැහැ කියලා පශ්චාත්තාප වෙන්න එපා. මේකවත් හම්බුණා. නැවත නැවතත් මේක කෙරුවොත් මේ වාස්තාව ආවොත් මේ පරිශ්‍රණය කරන්න මට මේ ජීවිතේ ලැබේවා. මේ එක එක කරන්න පහිත පහින්ද ඉන්නවට වැඩිය කඹුර කඹුර ඉන්නවට වැඩිය මගේ වැඩි කරගන්න කියලා. ආහන් මේ විදිහට වෙනවනම් ලබන ආත්මයකට හෝ නැවත නිවන් දක්ෙන්න නැත්තම් අපිට අවස්ථාව ලැබෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උතනින් එහාට උදව් කරන්නේ කරන්න ඇස්පෑදෙන්න ඇරලා කියන ඕක නැවත නැවත කරන එක තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් කරන්න. ඒකට මේ පෙරපින් තියෙනවද නැද්ද කියන එකට බුදුහාමර වග වෙන්නේ නැහැ. බුලුවන් තරම් උත්සාහ කරන්න. උත්සාහ කරනකොට ඒකම නැවත නැවත වෙලා තමන්ට සාන්තියක්, නිදහසක්, අසහනය අඩුවීමක්, ආතතිය අඩුවීමක් වුණොත් කාටත් කියන්න පුළුවන්, සාක්ෂි වෙන්න පුළුවන් එක සම්මාදිට්ඨිය තමයි. හරි දැක්ම කියලා. නැත්තම් තිකින් දිරටම උනන්දු වෙලා ඉදිරියට යන එක තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මා ඔබ වහන්සේගේ ධර්මදේශනා සහ ධර්ම සාකච්ඡා අන්තර්ජාලය ඔස්සේ සවන් දෙමින් සක්මන් සහ පර්යංක භාවනාවේ යෙදෙන්නෙක් වෙමි. අවුරුදු 4ක පමණ කාලයක සිට විදේශගතව මම සක්මන් භාවනාවට ප්‍රියවන අතර එහි අද දින අත්දැකීම් පහත සඳහන් කරමි. සක්මන ආරම්භ කර ටික වේලාවකට පසු පාදයේ විලුඹ පිටිපතුල මාපට ඇඟිල්ල අනිකුත් ඇඟිලි සහ පිටිපතුලේ අග කොටස වරහන් තුල පස් පොලක් පොළවේ ස්පර්ශ වේ. পায় මාරු වීමේදී හිස් තැනක් වැටහි. තව දුරටත් සක්මන කරගෙන යන විට පොළවේ සීතල ගතිය, තද ගතිය, වැලිවල ස්වභාවය, පොළවේ পায় වැලිවල ගැටෙන ශබ්දය, අත් ශරීරයේ ස්පර්ශවන ආකාරය ආස්වාසය සහ ප්‍රස්වාසය වැටහෙන අතර වේ. අතරය මේ අවස්ථාව වන විට සිතුවිලි සම්පූර්ණයෙන්ම නවතින අතර මේ අවස්ථාවේ සිතුවිලි නතර වූ පසු ආශ්වාස සහ ප්‍රස්වාසය නතර වූ වාසේ වැටහි. ඔළුව හිරිවැටි ඇතිසේ වැටහි. ඉදිරි භාවනා කටයුතු සඳහා සුදුසු උපදේශක් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය එතකොට අර හිතවිලි පවතිද්දි සහ හිතවිලි නැති වෙද්දී ඔළුව ප්‍රകൃති වෙතියෙද්දි සහ ඔළුව හිටි වැටෙද්දී ආස්වාද ප්‍රසවාසයේ පවතිද්දි සහ නැති වෙද්දී මම දකුණ පව දැනෙද්දි නැති වෙද්දී මේ ඔක්කොගෙම තියෙද්දි සතිය පවතිනවද නැද්ද කියන එක බැලුවොත් අපිට පෙනේවි ඒ සතියේට සතිය කියන මල් මාලාවට ආනපන වැටෙන එකත් මලක් ආනපන වැටෙන එකත් මලක් හිතවිලි තියෙන එකත් මලක්, හිතවිලි නැති එකත් මලක්. ඔළුවේ හිරිවැරිච්ච එකත් මලක්, හිතුවේ තද ප්‍රകൃතිය තියෙන එකත් මලක්. ඒත් මේක නා ලියලා තියෙන්නේ ආනාපාන ශීර්ෂයෙන් නෙවෙයි රචනෙ. ඒ ඔළුවේ හිරිවැරිලා තියෙන එක ආනාපානට හිරිහැරයක්ද නැත්නම් අරියාදුවක්ද නැත්නම් ආනාපානට ලාභයක්ද? හිතවිලි නැති වෙලා තියෙන වෙලාවේ ආනාපානට ලාභයක්ද හිරිහැරයක්ද? හිතවිලි තියෙන වෙලාවේ ලාභයක්ද හිරිහැරයක්ද කියන මාතෘකාවට බලලා ලියනවනම් ඒක යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කතා නැහැ. යන්නේ කොහෙද කංකසන්තුරු. මේකේ තොරතුරු තියෙනවා තේමාව නැහැ. ඒ නිසා මේ තොරතුරු යද්දී හැම තැනකදීම ලියන්න ඕනේ. හිත හිරිවැටෙනවා ඒත් මට සතිය තියෙනවා. හිතවිලි තියෙනවා ඒත් මට සතිය තියෙනවා. හිතවිලි නැහැ ඒත් මට සතිය තියෙනවා. එහෙම නැත්නම් කියනවා හිතවිලි නැතිනකොට සතිය තියෙනවා හිතවිලි තියෙනකොට සතිය නැහැ. අනේ ඒකෙන් තමයි අහගෙන ඉන්න කෙනාට තේරෙන්නේ මෙයා මේ අත්දැන්න ගන්න ගොවිතැන් කරන එකක්ද කරන්නේ නැත්නම් මේ ණයට කුඹුරු කොටනවාද නැත්නම් කුලියට කුඹුරු කොටනවාද කියලා. ඔය නාය අපි අනුන්ගේ හරක් බලන જાතියක් කියන්නේ. අනුන්ගේ හරක් බලන මිනිසුන්ට පස්කෝ රසය ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. උඩ බත් වැටුප් ලැබෙනවා බත් පස්කෝ රසය ලැබෙන්නේ නැහැ. භාවනා කරන එකනත් අනුන්ගේ හරක් බලනවා කරන්න යන්න එපා. පස්කෝ රසය ගන්න. මේ මේ හිරි වැටෙන කොටයි නැති කොටයි. ඉතිවිලි තියෙන කොටයි නැති කොටයි. ආශ්වාසය ඇති කොටයි නැති කොටයි. වම තියෙන කොටයි දකුණ තියෙන කොටයි. සතිය තියෙනවද නැද්ද කියලා අපි ගල උසාවියට ගමුද? උසා ලියපෙකන කැමැති දත උසන්න. ඔව්. ඒ හැම වෙලාවකම සතිය පවතින හැම්බුරනේ. ඒක ලියන්නේ නැතුව මෙච්චර ලියවට කන පැලෙන්න ගහන්න එපායි. මේ ලිව යුතුයම දේ මෙතෙන් ආවේ සතිය වඩන්න. වැද්දගත්ම දේ ඔක්කොම කණ්ඩ මීපැණි වැක්කරෝ වගේ තියෙන එක ලියන්නේ නැතුව වටේ තීරම ලියලා තියෙනවා. මයික් එක ගත්තත් කන පැලෙන්න ගහන්න කියන්නේ හිතනවා. මයික් එක ගත්ත එක ලොකු දෙයක්. දැන් ඒක අනිත් දවසේ ලියනකොට හොඳට මතක තියාගන්න. ඒ ලියන හැම වෙලාවකදීම මේ මුළු එකේදීම අපි කියන්නේ හිරි වැටුණා. මට සතියට බාධා වුණේ නැහැ. මගේ හිතේ බර වුණා. මට සතියට බාධා වුණා ඕ නැහැ. මට හිතේ තිබුණා. සතියට බාධා වුණාද නැද්ද? මට හිතේ නැති වුණා. සතියට බාධා වුණාද නැද්ද? මේ වාක්‍ය ලියනෝ නම් පෙනෙයි ඇත්තට මේ වාක්‍ය අදාහගත්තට පස්සේ මොනම දෙයකින් සතියට බාධා වෙන්නේ නැහැ. අපි ඔය කියන කිසිම කරදරයක් කරදර නෙවෙයි. අපි බලන්නේ සතිය වර්ධනයේ සඳහා නම්. මොකද බුදුහාමුදුරෝ දේශනා කරන සතියේ තරම්ම බලවත් කියලා. එහෙම ලේසි නෑ සතිය කඩනවා කියන එක. හැබැයි යෝගාවචරය දන්නේ නැතිකමට සතිය කඩනවා කිව්වොත් ඉතින් කඩන තමයි. කවුරක්වත් නෑ එතකොට මේ ඒකට සාකි වෙන්නේ. ඉතින් අපි කවදා හරි සතිය හැමතැනම යොද යොදා උරගග බලන්න ඕනේ. අපි කැඩනවා කියවට කැඩෙන්නේ නෑ. එහෙම නැත්නම් කැඩෙන්නේ නැති මුවාවෙන් කැඩෙන්නේ නැති ලීලාවෙන් සතිය බලන්න පුරුදු වුණාට පස්සේ ඔන්න අපට තේරෙයි අපේ උප්පත්ති ජම්ම ලාභේ අපි වැඩ අරගෙන නැහැ ජීවිතේ ඉතින් ඒක නිසා අපට පශ්චාත්තාපේන. ඒ නිසා අනිත් දවසේ ලියනකොට ඒ ඒ හැම තැනකදීම සුදුසු තැන්වල සතිය වැඩෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ කියන එක ලියන්න තරම් සතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන විට හුස්මේ සිත තබා සිටින විට දෙතොල් අවට කම්පන දැනේ. මුහුණේ වෙනත් ස්ථානවලද නලියන ගතියක් දැනේ. මේ ආස්වාසයේ යයිද මේ ප්‍රාස්වාසයේ යයිද හඳුනාගෙන මෙනෙහි කරමි. ඇඟිලි අත්ල පෙදෙසේද පතුල්වලද කම්පන ගතියක් දැනේ. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මද වේලාවක් භාවනා කරමි. ඉන්පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි භාවනා කරමි. සක්මනේදීද ඇඟිලි සහ අත්ල පෙදෙසේ කම්පනය දැනේ. පාද නමස්කාර පූර්වකව ඉදිරි භාවනා කටයුතු සඳහා උපදේශක් ප්‍රාර්ථනා කරමි. ස්වාමින් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා. මේ විදිහට මේ කම්පන චංචල දැනෙන්නේ භාවනා කරන නිසාද? එහෙම නැත්නම් හැම වෙලාවෙම මේ කම්පන චංචල බලනවා තියෙනව නමුත් අපි ඔළුව තියෙන වෙන කොහෙදනේ අතීතේ හරි අනාගතේ හරි පිටකෙනෙක් ගාව හරි ඒ නිසා මේකෙනත් උසාවියට එන්න කැමති නම් අත උසන්න කැමති නම් මේ කම්පන චංචල භාවනාවෙන් ලැබිච්ච එකක්ද නැත්නම් හැම වෙලාවෙම තියෙන එකක් භාවනාවේ ප්‍රනීත භාවය නිසා පේන එකක්ද කියන කාරණා පැහැදිලි කරලා දෙනවනම් ඉස්සරහට යන්න පුළුවන්. අත උසනවා. ස්වාමීන් වහන්සේ භාවනාවේදී දැනෙන්නේ. භාවනා කෙරුවේ නැත්නම් ඒව නැහැ. බොරුවපා භාවනා කරන නැත්තම් තියෙනවා අපේ හිත තියෙන්නේ අතීතය අනාගතේ. අපේ හිත තියෙන්නේ වෙන කෙනෙක් ගැන වෙන. ඉතින් එතකොට අපිට gedara තින්නේ මොකුත් පේන්නේ නැහැ. ඒ නිසා ඕක දැක්කට පස්සේ ඊට පස්සේ බලන්න භාවනා නොකරන කියන වෙලාවල් තියෙනවානේ. අපි සාමාන්‍ය සම්මතයේ විදියට වැසිකිලි කැසිකිලි කරන වෙලාව, යනවන වෙලාවට ඒ වෙලාවෙත් බැලුවොත් තියෙනවා. ඒ නිසා බුදුන් භාෂාවෙන් කියනවා බැලුවොත් පේනවා. පේන්නේ නැති බලන්නේ නැති නිසා. අපි අපේ අත්‍යන්ත කරුණු කවදාවත් බලන්නේ නැහැ. ඒසත් මේ බලපු කෙනෙකුට පරිේශණය දෙන්න පුළුවන්. අභියෝගය දෙන්න පුළුවන්. Taman අවධානයෙන් භාවනා නොකරන වෙලාවක පවා හිත දාලා බලන්න ඔයක වේගයක්වත් කම්පනයක්වත් අඩු වෙලා නැහැ. අපි වෙලා තියෙන අවධානය පිට. අවධානය අසත්‍යමත් මුට්ටසති කියලා කියනවා. ඉතින් ඒකට සත්‍ය පේන්නේ නැහැ. ඒ නිසා ඉස්ලාම් කරන ඔක්කොම අයින් කළා මේක පෙන්නලා අහනවා ඉඳගත්තේ නැති වෙලාවක මානසිකාට යොදු නැති වෙලාවක් නැද්ද කියලා. ඒක තමයි අභියෝගය. අනිත් දවසේ බලන්න අපි මේ ගෙවල් වල වැඩ තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා මානසික අරිදන්නේ නැහැ කියලා වෙලාවල් තියෙනවනේ ඒ වෙලාවෙදි ඉඳලා හැරිලා බලන්න මේ මේ කම්පන චංචල පිටරටින් ගෙනාව එකද සුපර් මාකට් එකකින් ගත්ත එකද නැත්නම් ඇතුළේම බඩුද කියලා හොඳයි ඇතුළේ බඩු ඔය World Trade Center එකට ගැහුවට පස්සේ කට්ටියගේ මුස්ලිම් කට්ටිය ගැහුවයි කියලා. දැන් කියන්නේ in a inside job කියලා. ඇතුලේ කට්ටිය ගහලා තියෙනවා. හිතන්න නම් බෑ ඇමරිකන් කාර්යය ඇමරිකන් බිල්ඩින් එකට ගහයි කියලා. මොකද ගහලා තියෙන්නේ එහෙමයි. ඒ නිසා අපිත් බාහිර හිව්වට මේ භාවනා කියන එක නෙමෙයි. හැම කෙනෙක් ගාම ජීවිතේ පවතිනවා කම්පන චංචල පවතිනවා. ඔව් කිසි කෙනෙක් මේකට යොදන්නේ නැහැ හිත. යදුව ගමනුත් පේන්නේ නැහැ. ඔක යොදලා පොඩ්ඩක් කියලා බලන්න ඉන්නවා. ඒ සාංගිදාශය බලන්න ඔය පලානියන ගමන් වෙන වැඩක් කරන ගමන් මේකට හිත දාලා බලන්න තියෙනවා. එතකොට ඊට වෙටි වෙනස් උත්තරයක් දෙයි. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම දැන් මෙතන යනුවෙන් සිත පිහිටුවා සිටින විට නාසිකාග්‍රේ ආශ්වාසය යස් දැනුනි ආශ්වාසය ප්‍රශ්වාසයේ wen wenව මෙනෙහි කෙලිමි වම් නාසෙහි ටිකක් තදිනුත් දකුණු නාසෙහි ස්වල්ප වශයෙන්ුත් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දැනුනි වරින් වර සිත විසිර ගියද අරමුණෙහි සිත රැඳී තිබේ ශරීරයේ වරක් දෙවරක් ගැස්සුනි. වේදනාවක් නොදැනේ. සක්මන් භාවනාව ඔසවමි යවමි තබමි යනුවෙන් සෙමෙන් සක්මන් කළෙමි. පියවර 20ක් 25ක් අරමුණේ සිත තබා ගත්තද වරින් වර සිත විසිර යයි. තබමි තබමි යනුවෙන් ඉක්මනින් පියවර තබා බැලුවෙමි. එවිට පළමු අවස්ථාවේදී තරම් සිත විසිර නොයයි. සක්මන් භාවනාවේදී නිදිමත ගතියක්ද දැනේ. එදිනෙදා කටයුතු වලදී සතිය පැවැත්වීමදී සෑම කාර්යයකදීම සතිය පිහිටුවීමට උත්සාහ කළද අමතකව යයි. නැවත මතක් වූ විට සතිය පිහිටුවමි. දානය ගන්නා අවස්ථාවේදී බොහෝ දුරට සතිය පවත්වමි. ඉදිරි භාවනා කටයුතු සඳහා සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. මේකෙත් ලියලා තියෙනවා සක්මන් කරනකොට මේ යම් නම් මා කාට හිත පිට යන. එතකොට අර ඔසවන ඔසවන යවන යවන වශයෙන් තබන තබන වශයෙන් ළඟ ළඟ මෙනෙහි කරනකොට සාමාන්‍යයෙන් අර හිත පිට යන ගතිය අඩු වෙනවා. ඉතින් ඒකත් හොඳ භාවනා සම්මත උපක්‍රමයක්. තවත් එකක් තියෙනවා හිත සන්තෝෂ වෙන්න. නැත්තම් අපට ඉදිරිය බලන්න ඒ කොච්චර හිත පිට ගියත් හිත පවත්වන්න බැරි වුණත් ඒ වෙලාවේදී තමයි ඉඳගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදිනවා කියන එක දැනගන්න පුළුවන්. ඒ හොඳටම ඇති සක්වනට ලකුණු ලබන්න. වැඩිපුර විස්තර මොකොත් ඕනේ හිතන ගමන් වුණත් මම ඇවිදිමින් ඉන්නේ. වේදනාව දැනන ගමන් වුණත් මම ඇවිදිමින් ඉන්නේ. සද්ධාහන ගමන් වුණත් මම ඇවිදිමින් ඉන්නේ කියන ඉරියව්ව වැටහෙනවා නම් ඉරියව්ව පේන තෙක් මානේ තියෙනවනේ සතුටු වෙලා කරන්න. එච්චර විස්තර නැතුනට කමන්නේ. අන්න ඒ වගේ හැම වෙලාවෙම හිත සතුටු වෙන්න දෙයක්. ඉඳගෙන ඉනකොට කොච්චර හිත පිට ගියත් මම හිතගෙන නෙවෙයිනේ. මම ඇවිදිමින් නෙවෙයිනේ. මම නිදාගන්න නෙවෙයි කියලා දන්නවනේ සතුට වෙනවා. දැන් සක්මන් කරනකොට නිදිමත එනවා. යනි පැත්ත හිත පිට යනවනේ ඇතුලේ ගිලෙනවා. ගිලෙනකොටත් මම කියන්නේ මම හිටගෙන ඇවිදින්නේ. ඇවිදින එක මම බුදියන්නේ. මේක දක්ෂකමක් නේ. ඇවිදින ගමන් බුදිනවා කිව්වා. මේ භාවනා කරන කට්ටියට අනික් කට්ටිය කියන්නේ මොකක්ද දන්නවද? මේ භාවනා නොකරන මේගොල්ලෝ මේ ඉඳගෙන බුදියන්න ඉගෙන ගන්න කට්ටිය කියලා කියනවා. භාවනා මධ්‍යස්ථාන විතර ඉඳගෙන බුදින જાතිය කවදාවත් දැකලා නැහැ. එනිසා බැරි වෙලාවත් ඔය බිත්ති වලට මේ හේතු වෙන්න කියලාම අවසරයක් දුන්නොත් <laughs> බුදු වෙන්න කවුරුත් නැහැ. බුදියන්න කට්ටිය නම් ඉන්න. මොකද එන්නේ ඔක්කොම 60 පිළ හොට බිමනිච්ච කට්ටිය. ආපුවාම කොන්ද හේතු කරගත්තාම අරකට දන්ද ධාතුන් වහන්සේ පෙන්න පෙන්න ගොරෝ ගොරෝ ඕන භාවනාව යන. <laughs> අඩු ගානේ හක්මන් කරට නිින්ද යනවා. ඒක නෙවෙයි මම මේ කියන්නේ නිින්ද යනවා. නමුත් හොඳට මතක තියාගන්න මම ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන නෙවෙයි. මම ඇවිදින්න නෙවෙයි. අන්නේ විදි සාමාන්‍ය ලොකු අරමුණක අපි යන්තම් හිත මේචල් කරගෙන සතුටු වෙනවා. සතුටු වෙලා ඉදිරියට යනකොට විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මුලින්ම අර උටන්නත්තාරය විදිච්ච පිස්සු වඳුරෙක් වගේ තිබිච්ච හිත එක පාරණම ඇවිලට ගැඹුරු සියුම් අරමුණකට දාන්න යන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයේ ශරීරයට ගන්න පුළුවන් නම් ඉරියව්වට ගන්න පුළුවන් නම් අපි ඉරියාපත පබ්බේ කියලා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවනේ. ඒකෙන් සතුටු වෙන්න. සතුටු වෙලා හිත ගත්ත ගමන් ඇතුළට හරියටම අර අදාළ පුංචි තැනට අරමුණට දා ගන්නවා. ඒ වගේ අර එක සැරේම පුංචි උර දාන්න ගියොත් වෙන්නේ වෙන ප්‍රායෝගික අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා කියන විදිහට අනුපූර්වෙන් හිතනවා ගන්න පුරුදු වෙන්න මේක එච්චර චෝදනා කළ යුතුක් නෙවෙයි ඉස්සරහට යනකොට ක්‍රමයෙන් ඕක හේම කර ගන්න පුළුවන් මේචා කර ගන්න පුළුවන් අම්බම් කර ගන්න පුළුවන් ගරුතර අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වඩන ආදුනික යෝගියෙක් වෙමි. ඔබ වහන්සේගේ දේශනාවලට අනුකූලවත් උපදේශ පොතෙහි ඇති ආකාරයටත් ආනාපාන සතිය වැඩිවීමට කතරම් උත්සාහ කළද සිත එක අරමුණක තබා මනස ඒකාග්‍ර කර ගැනීමට නොහැකිය. නොයෙකෙත් සිතුවිලි හඹා આવොත් මගේ අරමුණ වෙනත් පැතිවලට යොමු කරයි. තවද උදෑසන තුනේ සිට භාවනාව වඩන බැවින් දහවල් වන විට අධික නිදිමතක්ද දැනේ. නමුත් භාවනා ශාලාවෙන් පිටත ආශ්‍රමයේ ආශ්‍රමයේ වනාන්තරය ඇතුළත කොටසේ සක්මන් වළුවේ භාවනාවේදී මීට වඩා යම් පමණකට හිත එකඟ කරගත හැකි බව වැටහුණි. බොහෝ බලාපොරොත්තු තබා පැමිණි මගේ අරමුණු ඉටු නොවේදෝයි කනගාටුවක් දුකක් ඇතිවේ. බලාපොරොත්තු සියල්ල සුන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එච්චරයි කියන්නේ. ඔය නිවන් දකින්නවා කියලා කියන්නේ සියලු බලාපොරොත්තු සුන් වීම. අඩු ගානේ බලාපොරොත්තු වෙන මමයක් සුන් වෙනවා. ඉතින් සිය බලාපොරොත්තු ගොඩාක් අරගෙන මෙහි ආවට සෝරි තමයි ඉතින්. මෙහෙන් මොකුත් හම්බ වෙන්නේ නැහැ. ඒ සමාර ඉස්සලා කිපු උත්තරේ මතක් කරගන්න. මේ ආනාපාන හොයන්න යන්න එපා. පුල් මුල් කාලේ අතර මන් දෙන උපදේශවල සමාහලාට කියලා තිබුණා. මම දැන් ඒකට ප්‍රවේශම් වෙනවා. ඉඳගෙන හොඳට පట్టල වෙන්න හදිපරි ගිහිලා ඉඳගෙන ඉන්නවා කියලා ඇත්තක වහගෙන ඉඳගෙන ඉන්නකේ තියෙන සම්බර භාවය බලන්න. එතකොට හිත යන්න ඕන තැනට යයි. අනිතික විශේෂයෙන්ම එළියේ භාවනා කරන්නේ බොහොම හොඳයි. ඒක කිසි ප්‍රශ්නයක් නැත්තේ. මොකද මේ එතකොට රිලෝඩ් භාවනා කරනවා. කුමුත්තු ගස් ළඟට ඇවිල්ලා හොල්ලලා බල්ල බලනවා මෙයාට නිින්ද ගිහිල්ලාද භාවනා කරනවාද හරි මේ. රිලෝ සෑහෙන සපෝට් කරනවා මේ monks and monkeys දෙගොල්ලම සපෝට් කරනවා. ඒ නිසා එළිය භාවනා කරන්න ඊයේ <laughs> ඔයගොල්ලෝ කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඊයේ මං ගියා මේ වීතපුරේ. විදුපුර ගියාම එළිය බාන අපේ උපේසලාමතුරු ඉදකට භාවනා කරනවලු. පැය දෙයිත කකුලේ දැනෙනවලු සීතලක්. ඔන්න ඕන එකක් කියලා ඒක බැලුවලු දෙක බැලුවා තුන බලන කබරෙක් ඇවිල්ලා ලෙව කනවලු කකුල ගිලින්න. විශාල කබරේ. ඇත්ත දෙක අරපු ගමන් කබරයත් බය වුණාලු උපේසලාමතුරුත් බය වුණාලු. එළිය භාවනා කරනකොට එහෙම වෙන සර්පයෝ කාලා යනවා. ඉතිරිලා බැවිලා ළඟට චූ කරලා යනවා. ඉතින් ඕව තිනකොට තමයි භාවනා හරියන්නේ. එනතු මේ යාකඩිෂන් කාමර ඇතුළට ඇවිල්ලා ඕන කෙනෙක් භාවනා කරතයි. ඒ නිසා පළවෙනි එක ආනාපාන හොයන්න කියලා කිසිම තැනක අපි උපදෙස් දෙන්නේ නැහැ. ඉරියව්ව බලන්න මේ ආධුනික යෝගාවචරයක් වෙලත් මොනවදෝ gederin ගෙනල්ලානේ භාවනා කරන්නේ. ඊට පස්සේ දිගටම චෝදනා. එතකොට මට මුලේ තේ පැහැදිලිකම තියෙනවා මේ කරන්න කියන දේ නෙවෙයි. මේ හිතුවක්කාරකම නෙවෙයි මම මේ කියන්නේ. මෙන්න මේ උපදේශ කිසිම තැනක මානබන් නිදහස නෙවෙයි. නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා. හිත ඇතුළට ගියොත් සමහරට ආනපන පේන්න තියෙනවා කියන්නේ. ඉතින් මේගොල්ලෝ ආනපානේ බලාපොරොත්තු තියාගෙන එනවා. එතකොට මේ සාමාන්‍ය ආනපනත් පේන්නට වෙනවා. ඊට පස්සේ දිග්ග චෝදනා දිග හැලිලියනවා අපි අපි දෙන කිසිම උපදේශයක් ගැලපෙන්නේ නැහැ. ඒකට මම අහගෙන ඉන්න මිනිහට මොලේ තියෙන්න ඕනේ මේ කියන දේ නෙමෙයි කරන්නේ. හැබැයි බනින්න හොඳ නැහැ. ලුගාක් බලාපොරොත්තු වෙන්න තියා කිසිම බලාපොරොත්තුවක් තියෙනවනේ නිහිර කරලා පැත්ත හැරෙන්න එපා. වෙන්නේ නැහැ. අපි විතරයි කියන්නේ කවදාකවත් හිතුන දේ වෙන්නේ වෙන්නේ නැහැ කියන්නේ එකම ආයතනයේ නිමිති කළ විතරයි. වෙන්නේම නැහැ. ඉතින් බලාපොරොත්තු තියෙන කට්ටියට නාව ආවට කමක් නැහැ. කවදාකවත් ඕන කරන ඕන දේ මෙහෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ තියෙන්නේ සියලු බලාපොරොත්තු සුන් කරන එක. කාට හරි භාවනා වෙලා වැරදෙනවා නම් මට හරි සතුටුයි. මොකද බලාපොරොත්තු සුන් වෙනවනේ. ඒ නිසා මූලික උපදේශ පන්තියට නැවත අහුම්කම් දෙන්න කියන එක විතරයි සරල උපදේශයකට කියන්න තියෙන්නේ. මම විස්තර කිව්වට ඇහිලා නෑ. gedirin gina අපි එකක් භාවනා කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ එනවා. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ මේක ප්‍රශ්නයක් නෙමෙයි. මෙහෙණින් වහන්සේ විසින් ඉදිරිපත් කරලා තියෙන ඉල්ලීමක්. Most respected Bante, please I would like to make a question related to the videos on body which we saw last night. Thank you. So you can write your question. We can take it to the question and answers. No problem. But today I think it is too late now. So definitely we will, if you can't write, we can give a time for tomorrow. And uh, it is related to the retreat as well as the individuals. So it is ඉතින් අද අපිට මේට වැඩි ඉස්සරහට යන්න වෙලාවක් නැහැ. මොකද මේ වෙනකොට අපි යොදාගත්ත කාලය සමත්යි. ඒ නිසා මම ප්‍රශ්නයක් හෝ ඉල්ලීමක් කරන්නේ නැහැ.